පෙරවන් සරණයි හැම දිනාටම අදත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි පසුගිය සතියේ අපට ධර්ම සාකච්ඡාව කරන්න අවකාශ ලැබුණේ නැහැ. අනුරාධපුරයේ විශේෂ පින්කමක් යොදාගෙන තිබුණු නිසා ඊට පෙර සතියේ අපි චෛතසික පිළිබඳ විග්‍රහයේ සබ්බචිත්ත සාධාරණ චෛතසික කොටස පැහැදිලි කරලා නිම කළා. ඒ අනුව මේ සතියේ අපිට ආරම්භ කරන්නට තියෙන්නේ චෛතසිකවල ඊළඟ කොටස ප්‍රකීර්ණක චෛතසික. ප්‍රකීර්ණක චෛතසික හැටියට චෛතසික ධර්ම හතක් දැක්වෙනවා. විතක්ක, ਵਿਚාර, අදිමොක්ක, විරිය, පීති, ඡන්ද කියන මේ චෛතසික ධර්ම 6. එතන සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි ප්‍රකීර්ණක චෛතසික 6ක් තමයි දැක්වේ. එතකොට මේ චෛතසික ධර්ම ප්‍රකීර්ණක කියලා හඳුන්වන්නේ කොමක් නිසාද? අර සබ්බචිත්ත සාධාරණ කිව්වේ සෑම සිතකම නොයරදීම යෙදෙන චෛතසික. ඒ කියන්නේ කුසල්, අකුසල්, විපාක, ක්‍රියා කියන හැම සිතකම යෙදෙනවා. එතකොට ඒ සබ්බචිත්ත සාධාරණ චෛතසික හත නැති කිසිදු සිතක් පහළ වෙන්නේ නැහැ. නමුත් මේ ප්‍රකීර්ණක චෛතසික කියලා කියන්නේ එහෙම සෑම සිතකම අනිවාර්යෙන් යෙදෙන්නේ නැහැ. නමුත් බොහෝ සිත්වල මේ චෛතසික 6 යෙදෙනවා. එතකොට ඒ සමස්ත සිත්වලම බොහෝ සිත්වල විසිර පවතින අර්ථයෙන් ප්‍රකීර්ණක කියලා හඳුන්වනවා. එතකොට දැන් සබ්බචිත්ත සාධාරණ චෛතසික වලත් ස්වභාවය තමයි කුසල් අකුසල් විපාක ක්‍රියා සියල්ලෙහිම යෙදෙනවා. මේ ප්‍රකීර්ණක චෛතසික වලත් ස්වභාවය තමයි කුසල් අකුසල් දෙකේම කලින් කල විටින් විට යෙදෙන්නට පුළුවන් එකම චෛතසිකය. ඒතර කුසලයේ යෙදෙනකොට ඒක කුසලයට සහාය වෙනවා. අකුසලයේ යෙදෙනකොට අකුසලයට සහාය වෙනවා. එතකොට මේ චෛතසික ධර්ම ප්‍රකීර්ණක චෛතසික ධර්ම හය අතරින් මුල් චෛතසික ධර්ම දෙක තමයි විතක්ක සහ ਵਿਚාර. දැන් මේ විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක බෞද්ධයින්ට බොහෝ කොට අහලා පුරුදුයි ධාන පිළිබඳව කතා කරනකොට ප්‍රථම ධානයෙහි අංග පහක් දක්වනවා විතක්කය, ਵਿਚාරය, පීතිය, සුඛය, ඒකාග්‍රතාවය හැටියට. එතකොට ඒ ධානය පිළිබඳ කතාවේදී අපි බහුලව අහලා තියෙනවා විතක්ක ਵਿਚාර පිළිබඳ. නමුත් මේ විතක්ක ਵਿਚාර චෛතසික දෙකෙන් මොකක්ද සිද්ධ කරන්නේ? විතක්කය කියන්නේ එක් චෛතසිකයක්, ਵਿਚාරය කියන්නේ තවත් චෛතසිකයක්. එතකොට සමහර සිත්වල මේ චෛතසික දෙකම යෙදෙනවා. සමහර සිත්වල විතක්කේ නැ ਵਿਚාරයේ විතරක් යෙදෙනවා. සමහර සිත්වල විතක්කේ ਵਿਚාරයේ දෙකෙන් එකක්වත් යෙදෙන්නේ නැහැ. එතකොට මේ චෛතසික ධර්ම දැන් අපි අර සබ්බචිත්ත සාධාරණ චෛතසික පිළිබඳව කතා කරනකොටත් අපි නැවත නැවත සිහිපත් කළා අපිට එක් චෛතසිකයකින් කියවෙන කාරණය තේරුම් ගන්නකොට තවත් බොහෝ කරුණු ඒකට අන්තර්ගතව හඳුනා ගන්නට පුළුවන්. ඒ මොකද මේ චෛතසික ධර්මයන්ගේ සූක්ෂම බව අපිට එකවරම සිතට ග්‍රහණය කර ගන්නට අපහසු නිසා. ඉතින් අන්න ඒ වගේ වඩාත් සියුම් චෛතසික ධර්ම ටිකක් තමයි මේ ප්‍රකීර්ණක චෛතසික හැටියටත් කතා කරන්නේ. එතකොට විතක්කය කියලා කියන්නේ අරමුණ කෙරෙහි සිත යොමු කරන බව. දැන් සිතේ ස්වභාවයත් අරමුණට යොමු වෙලා අරමුණ ගන්න බව. එතකොට එහෙමනම් මේ විතක්කයෙන් මොකද්ද කරන්නේ කියලා කෙනෙකුට ගැටලුවක් මතුවෙන්න පුළුවන්. ඒ නිසා මහානායක හඳුරෝ මේක ඉතා මනවින් පැහැදිලි කරනවා ඒ විඥාණයෙන් කරන්නේ අරමුණ ගැනීමේ ක්‍රියාවලිය. ඒ අරමුණ වෙත යොමු කිරීමේ ක්‍රියාවලිය කරන්නේ මේ විතර්ක චෛතසිකයේ විසින්. දැන් මෙහෙම කිව්වහම කෙනෙකුට වැරදි වැටහීමක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් විතර්කයේ ඉස්සරලා ඇති වෙලා ඊට පස්සේ තමයි සිත හසුරුවන්නේ අදාළ අරමුණ කෙරෙහි. එහෙම වෙන්නේ නැහැ. අපි මේ චෛතසික කතාව ආරම්භ කරනකොටම චෛතසික චිත්තචෛතසික ධර්මයන්ගේ අනිවාර්ය ලක්ෂණ හතරක් ගැන කතා කළා. මොනවද ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුක. සිත සමග එක්ව උපදින ගතිය. එතකොට මේ කිසිම චෛතසික ධර්මයකට සිත නැතුව කලින් උපදින්න බෑ. සිත නිරුද්ධ වුණාට පස්සේ පස්සේ පවතින්න පුළුවන්කමකුත් නැහැ. සිත සහ චෛතසික එක්වරම උපදින්නේ. ඊළඟට නිරෝධාච එකටමයි නිරුද්ධ වෙන්නේ. කලින් සිත නිරුද්ධ වෙලා චෛතසික ඉතුරු වෙන්නේ නැහැ. කලින් චෛතසික නිරුද්ධ වෙලා සිත ඉතුරු වෙන්නේත් නැහැ. මේ චිත්තචෛතසික ධර්ම එකවරම තමයි ජනිත වෙන්නේ. එකවරම තමයි නිරුද්ධ වෙන්නේ. එහෙමනම් දැන් මේ විතක්කය අරමුණට සිත යොමු කිරීමයි එතකොට විඥාණයෙන් තමයි අරමුණ හඳුනා ගැනීම කරන්න කියලා කිව්වහම විතර්කයේ කලින් ඇති වෙලා මේ සිත හසුරවනවා කියන කතාවක් නෙමෙයි ඒ සිතේම තියෙන ගුණයක් හැටියට ඒ ගුණය විසින් අරමුණට සිත හසුරවන ගතියක් තියෙනවා. එතකොට මේවා එකට සහජාත ප්‍රත්‍ය හැටියට එකට උපදින ධර්ම හැටියට ඉපදිලා තම තමන්ගේ කාර්යභාරය කරනවා. එතකොට එක්වරම උපදින්නේ හැබැයි තම තමන්ගේ ක්‍රියාව સિદ્ધ කරනවා. දැන් අපි මේ කාරණේ පිළිබඳව චෛතසික ධර්ම පිළිබඳව කතා කරද්දී අපේ මහානායක හඳුරු දක්වපු ලස්සන උපමාවක් අපි කතා කළා. ගමන ක්‍රියාව පිළිබඳව. ගේ ගේ ඉදිරියේ තියෙන ගහක් ළඟට ගේ ළඟ ඉඳලා යනකොට ඒ තැනත්තා ගේ ළඟ ඉඳලා ගහ ළඟට ඇවිදගෙන යනවා. එතකොට මේ ඉදිරියට යනවා කියන ක්‍රියාව තමයි ප්‍රධාන ක්‍රියාව. ඒක ඇතුලේ තව අනුක්‍රියා දෙකක් සිද්ධ වෙනවා. ඒ මොනවද? ගෙයින් ටිකෙන් ටික දුරස් වීම, ගසට ටිකෙන් ටික ලං වීම. එතකොට ඒ ගසට ලංවීම කියන ක්‍රියාවත් ඒක ඇතුලේ තියෙනවා. ගෙයින් ඉවත් වීම කියන ක්‍රියාවත් ඒක ඇතුලේ තියෙනවා. ගේ ළඟ ඉඳලා ගහ ළඟට යනවා කියන ප්‍රධාන ක්‍රියාව સિદ્ધ කරනකොට අර අනුක්‍රියා දෙකකුත් ඒක ඇතුලේ සිද්ධ වෙනවා. එතකොට මේ අනුක්‍රියා අර ප්‍රධාන ක්‍රියාවෙන් පරිබාහිරව නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒකත් එක්කලා. නමුත් ඒ අනුක්‍රියාවන්ගෙන් කෙරෙන යම් කෘත්‍යයක් තියෙනවා. ගෙයින් දුරස් කිරීම සහ ගහට සමීප කිරීම. එතකොට ඒක වෙනස් වෙනස් වැඩ දෙකක්. නමුත් අර ප්‍රධාන ක්‍රියාවත් එක්කලා තමයි ගමන් කිරීම නැමැති ප්‍රධාන ක්‍රියාවත් එක්ක ඒකාබද්ධව තමයි අර අනුක්‍රියා දෙක සිද්ධ අන්න ඒ වගේ අපි කතා කළා සිත තමයි අරමුණු ගැනීමේ ප්‍රධාන කර්තව්‍ය කරන්නේ ඒ කර්තව්‍ය කරන්නට ඒහා සමග තව බොහෝ ක්‍රියාවන් අවශ්‍ය වෙනවා අර ගමන් කිරීම නැමැති ක්‍රියාව ඒ තැනත්තාට gedara ඉඳලා ගහ ළඟට යනකොට ඒ ගමන් කිරීම නැමැති ක්‍රියාව කරන්න බෑ ගෙයින් ඈත් සහ ගහට ලං කියන ක්‍රියා දෙක සිදු නොවි ඒ තැනත්තාට ඒක කොහොමවත් පවත්වන්නට බෑ එතකොට ප්‍රධාන ගමන් කිරීමේ ක්‍රියාවත් එක්ක අනිවාර්යෙන් තිබිය යුතු ලක්ෂණ දෙකක් තමයි ගෙයින් දුරස් වීම සහ ගහට ලං වීම වගේ. ඒතර මේ ලක්ෂණ දෙක නැතුව මේ ක්‍රියාව සිද්ධ වෙන්න විදිහක් නැහැ. ඒවා අනිවාර්ය ලක්ෂණ. අන්න වගේ සිතත් එක්කලා ක්‍රියාත්මක වෙන මේ චෛතසික ධර්මවල ස්වභාවය තමයි සිතට පිටින් ක්‍රියාත්මක වෙනවා නෙමෙයි සිත නිරුද්ධ වුණාට පස්සේ තනිව ක්‍රියාත්මක වීමේ හැකියාවකුත් නැහැ එක්වම ඉපදිලා එකවරමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි සිතින් කරන ක්‍රියාවට වඩා වෙනස් වෙනස් වූ කාර්යයන් අර චෛතසික විසින් සිද්ධ කරනවා. අන්න ඒ නිසා මේ විතර්කය විසින් කරන්නේ අරමුණ වෙත යොමු කිරීම. සිත විසින් කරන්නේ අරමුණ හඳුනා ගැනීම. දැන් මේ කාරණේ අපි මහානායක හාමුදුරුව පොතේ සටහන් කරලා තියෙන තොරතුරු ටිකම කියවලා පැහැදිලි කරගන්න එක හොඳයි. උන්වහන්සේ පැහැදිලි කරනවා විතක්ක චෛසිකේ මේ විදිහට නොදත් දෙය දැන සඳහා සිතින් කරන උත්සාහයට කල්පනා කිරීමයි කියති. එය එතෙක් නොපැමිණි අරමුණකට සිත පමුණවනු සඳහා කරන උත්සාහයකි. විතක්ක යනු ඒ උත්සාහයයි, ඒ ව්‍යාපාරයයි. සිතක් උපදින්නේ අරමුණට පැමිණ අරමුණෙහි එල්ලීගෙනමය. ඉපදීමට කලින්ද සිත නැත. උපන් සිතක් අන්තනකට අන් අරමුණකට පැමිණවීමද නොකල හැකි වැඩකි. එබැවින් සිතක් අරමුණකට පමුණුවන බලයක් ඇති ධර්මයක් හෝ පුද්ගලයෙක් හෝ සිතින් පිටත නැත. මේ කියන සිත අරමුණට පමුණුවන විතර්කය සිතින් බැහැර ඇතියක් නොව අරමුණට පැමිණෙන සිත සමග ඉපදී වෙන් නොකළ හැකි ලෙස සිත හා බැඳී පවත්නා ධර්මයක් බව දත යුතුය. සිතත් විතරකයක් වෙන් කරගත යුත්තේ ඒ ධර්ම දෙකෙන් කෙරෙන කෘත්‍ය නානත්වයෙනි. අන්න අර අපි කිව්ව කාරණේ මේ දෙකෙන් කෙරෙන වැඩ දෙක අනුව තමයි මේ දෙකේ වෙනස හඳුනා ගන්නට තියෙන්නේ. සිත නම් ආරම්මන ග්‍රහණ ව්‍යාපාරයයි. විතර්කය අරමුණ කරා යාමේ ව්‍යාපාරයයි. එතකොට සිතින් කරන්නේ ආරම්මන විජානනය. අරමුණ දැන ගැනීම, අරමුණ හඳුනා ගැනීම. එතකොට විතරකයෙන් කරන්නේ මොකක්ද? අරමුණ වෙත යොමු කිරීම, ආරම්මණය කරා යාම. එතකොට ආරම්මණය කරා යාමේ ව්‍යාපාරය සිදුවන කල්හි එයට අනුකූල වීම වශයෙන් සිතද අවශේෂ චෛතසිකයෝද තම තමා අයත් කෘත්‍ය සිදු කිරීම වශයෙන් අරමුණට යෙති. එබැවින් සංප්‍රයුක්ත ධර්මයන් අරමුණ කරා පමුණුවන ධර්මය විතර්කයයි කියනු ලැබේ. අරමුණ කරා පමුණුවන ධර්මය විතර්කය සෑම සිතකටම නුවමනාය. චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය, જીවහා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය යන මේ සිත් පස රූපාදී අරමුණු චක්සුරාදී වස්තුන්හි ගැටීම නිසා ඒ ඒ ස්ථානයේහිම විතර්කයාගේ මෙහෙවීමක් නැතිව උපදී. ද්විතීය ධාන චිත්තාදීහු පූර්ව භාගයේහි චිත්තසන්තතිය හුරු කිරීමේ බලෙන් ඒ ඒ හුරු කරන ලද අරමුණු වලට විතර්ක විරහිතව පැමිණ උපදිති. දැන් එතකොට විතර්කය කියන්නේ අරමුණ වෙත යොමු වීම, අරමුණ වෙත යාම, අරමුණ වෙත යාම යාමේ කෘත්‍ය විතරකයෙන් කරනවා අරමුණ දැන ගැනීම හඳුනා ගැනීමේ කෘත්‍ය සිතින් කරනවා. එතකොට ඔය කෘත්‍ය දෙක දෙක. හැබැයි තාම සමීප ගතියක් ඒවාෙහි අපට පෙනෙනවා. එතකොට මේක වඩා පැහැදිලි කරගන්න පුළුවන් ඒ විතර්ක චෛසිකේ යෙදෙන්නේ නොයෙදෙන්නේ මොන තැන්වලද කියලා යම් ප්‍රමාණයකට හඳුනාගත්තාම දැන් මේ චෛතසික ධර්ම පිළිබඳ හොඳට වැටහීමක් ඇති කරගන්න ඒ ඒ සිත්වල යෙදෙන්නේ කවර කවර චෛතසිකද කියලා විග්‍රහ කර ගැනීම වැදගත් වෙනවා. ඉතින් ඒ සඳහා ඒක එකවර මතක තියාගන්න පහසු කාරණයක් නෙමෙයි. අභිධර්මයේ ඉගෙන ගන්න අය ඒ සඳහා කරන්නේ වගුවක් හදාගන්නවා. සිත් ටික පෙළට සටහන් කරලා අනිත් පැත්තෙන් චෛතසික ටික සටහන් කරලා අර එක් සිතක මොන මොන චෛතසිකද යෙදෙන්නේ කියන එක සලකුණු කරගන්න. එතකොට අපිට ඒ එක සිතක් දිහා බැලුවෙන් පස්සේ ඒකේ මොන මොන චෛතසිකද යෙදිලා තියෙන්නේ. එතකොට ඒ ඒ සිතෙන් කොච්චර කෘත්‍ය ප්‍රමාණයක් කෙරෙනවද? එහෙම නැත්නම් ඒ යෙදිලා තියෙන එක එක් චෛතසිකයෙන් විවිධ කෘත්‍ය කරනවා. එතකොට ඒ කෘත්‍ය සමූහයේ ප්‍රතිඵලයක් හැටියට තමයි අර සිතේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. අන්න ඒ විදිහට අපි පරිස්සමෙන් ටික ටික ඒවා ඉගෙන ගන්නට ඕන. එතකොට මූලික වශයෙන් නායක හඳුර පැහැදිලි කරනවා අරමුණ කරා පමුණුවන ධර්මය වූ විතර්කය සෑම සිතටම නුවමනාය. දැන් මේ විතර්කය ගැන කතා කරන්නේ මූලික වශයෙන්. එතකොට මේ විතර්කය හැම සිතකටම ඕන නැහැ. ඇයිද? චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන මේ පහ හඳුන්වනවා ද්විපංච විඤ්ඤාණ කියලා. පංච විඤ්ඤාණ කියන්නේ විඤ්ඤාණ පහයි කියන එක ද්වි කියලා කියන්නේ පහේ ඒවා දෙකයි කියන්නේ. ඇයි පහේ ඒවා දෙකයි කියලා කියන්නේ? ඉතින් 10යි කියන්න පුළුවන්. 10යි කියන්නේ නැතු පහේ ඒවා දෙකයි කියලා කියන්නේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන පහ කුසල විපාක වශයෙන් උත් ඇති වෙනවා අකුසල විපාක වශයෙන් උත් ඇති වෙනවා. එතකොට කුසල විපාක වශයෙන් ඇති වෙන පහයි අකුසල විපාක වශයෙන් ඇති වෙන පහයි කියන අර්ථය තමයි ද්විපංච විඥාන. පංච විඥාන යුගලයක්. කොට්ටාස දෙක. කොට්ටාස දෙක වෙන්නේ කුසලයෙන් උපදින කොට්ටාසය සහ අකුසලයෙන් උපදින කොට්ටාසය වශයෙන්. එතකොට මේ ද්විපංච විඥානයන් හටගන්න විතර්කයේ සහයෝගයක් අවශ්‍ය නැහැ. ඇයිද අවශ්‍ය නැත්තේ? දැන් චක්කු විඥානය පහළ වෙන්නෙම ඇසට වර්ණ සටහනක්. අපි රූපය කියලා කියන්නේ ඇසට ග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ වර්ණය පමණයි. ତර වර්ණ ධාතුවක් යම්කිසි වර්ණයෙන් හැදුණු යම් සටහනක් යම් රූප සටහනක වර්ණ වර්ණය ඇසට පතිත වුනහම ආලෝකය උපකාර කරගෙන ඒ ඇසට හමු වුණු සැනින්ම ඒ අවස්ථාවේ අපේ භවාංග සිතට යම් කම්පනයක් ඇති කරවන්නට සමත් වෙනවා. අන්නේ කම්පනය ඇති නිසා භවංග චලන භවංග උපච්ඡේදක සිද්ධ වෙලා ඊට පස්සේ සිත විසින් ආවර්ජනා කරනවා පංචද්වාර වජන සිතෙන් මේ අරමුණ කොහෙන්ද පැමිණියේ කිය. එතකොට සිත අර මේ චක් ඇසටයි මේ අරමුණ යමුනේ කියන කාරණය හඳුනා ගනිමින් තමයි චක්ක විඥානය පහළ වෙන්නේ. දැන් එතකොට ආරම්මණය අදාළ ඉන්ද්‍රිය වෙත යොමු වෙලා තියෙන නිසා අමුතුවෙන් අරමුණ වෙත සිත යොමු කිරීමේ උත්සාහයක් අතිරේකම ඕන නැහැ. ඒ නිසා මේ දෙපංච විඥානයන්හි අරමුණ ඉන්ද්‍රිය වෙත පැමිණිලා තියෙන නිසා ඒ සිත්වල විතර්ක චෛතසිකේ දෙන්නේ නැහැ. එවනම් විතර්ක චෛතසිකේ ඕන වෙන්නේ මොනවටද? මනෝවිඤ්ඤාණ හැටියට හඳුන්වන අවශේෂ සිත්වලට. ඒ ඒක තමයි මහානායක හර මුලින්ම පැහැදිලි කළේ අපි කල්පනා කරනවා. කල්පනා කරනවා කියන එක ඇසින් කරන වැඩක් නෙමෙයි. කනින්, නාසයෙන්, දිවෙන්, කයින් කරන වැඩක් නෙමෙයි. ඒක සිතින්මයි කරන්නේ. ඒ සිතින්ම කරනකොට සිතට නොපැමිණි අරමුණු වෙත සිත පමුණවන්නට ඕන. දැන් අපි හිතමු කෙනෙක් ගානක් හදන්න කල්පනා කරනවා. එතකොට ඒ ගණන හදන්න දැනට Tamange Tamanට පේන්න තියෙන සාධක වලින් ඔබට අපේ අවධානය යොමු කරන්න ඕන. එතකොට මේකෙන් ඒ සම්බන්ධව මූලික સિદ્ધාන්ත වලට අවධානය යොමු කරන්න. સિદ્ધාන්ත දැනගත්තට විතරක් හරියන්නේ ඒ સિદ્ધාන්තේ පාවිච්චි කරලා මේ තියෙන ගණිත ගැටලුව විසඳන්න අපි මනසින් යම් ප්‍රයත්නයක් දරන්නට. දර ප්‍රයත්න දැරීම කියන එක වීරියට අදාළ කාර්යයක්. හැබැයි ඒ නොපැමිණි අරමුණු වෙත යලි යලි සිත පමුණුවනකොට තමයි ගැඹුරට ගැඹුරට ගැඹුරට සිත යොමු දැන් අපි මේක අත්දැකලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් දහම් පොත පතක් කියවනවට වඩා අපි බොහෝ අවස්ථාවල මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන අයට පුණ්‍යානුමෝදනා කරන්නේ ගොඩක් වෙලාවට ඒ කාරණේ සිහිපත් කරලම මොකද තව කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවහම දැන් අපි ධර්මයේ යම් යම් කරුණු පිළිබඳ මৌলিক સિદ્ધාන්ත ඉගෙනගෙන තිබුණාට සමහර පැතිවලින් අපි ඒව ගැන හිතලා නැහැ. මොකද එහෙම හිතන්න ඕනකමක් මතුවෙලා නැහැ. අවශ්‍යතාවයක් මතුවෙලා නැහැ. හැබැයි තව කෙනෙක් ඒ සම්බන්ධව තමන්ගේ අත්දැකීම් පාදන කොටගෙන හෝ වෙනත් අහපු කරුණක් හෝ කියවපු කරුණක් හෝ තමන්ම තමන්ට මතුවෙච්ච ගැටලුවක් අනුව හෝ යම් කිසි කෙනෙක් ප්‍රශ්නයක් අහනවා. ඒ අහුවට පස්සේ අර මූලධර්ම පාදක කොටගෙන මේ ගැටලුව निराකරණය කරන්නට මේ මූලික સિદ્ધාන්ත ගොනු කරගත යුත්තේ කොහොමද කියලා දැන් මෙතෙක් අපි හිතලා නැති කරුණක් කෙරෙහි අපේ අවධානය යොමු කරන්නට අන්න එහෙම යොමු කරනවට තමයි කල්පනා කරනවා කියලා කියන්නේ. හිතනවා කියලා කියන්නේ. එතකොට ඒ හිතලා කල්පනා කරලා තමයි අර ටික අපි මතු කරගන්නේ. එතකොට දැන් කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවට පස්සේ අපේ මනස ගොඩාක් පැතිවලට යොමු විය යුතුයි. ඒ යොමු වෙනකොට අර දේශකයටම දැනෙන්න ගන්නවා මීට පෙර මමවත් මේවා ගැන හිතලා නෑ නේද? එතන මීට කලින් හිතපු නැති දේවල් අනිත් අයට ධර්ම කරුණු කියාගෙන යනකොට ඒ ඒ වෙලාවට මතුවෙන්නට ගන්න. දැන් ඔය නිසා තමයි සිහිනුවණින් යුක්තව ධර්ම දේශනාව කරන කෙනෙකුට සසර පාරමිතා වැඩිලා තියෙනවා නම් බෝධිපාක්ෂික ධර්ම ශක්තිමත් වෙලා තියෙනවා නම් ඒතනත්තාට ධර්ම දේශනාව කරන අවස්ථාවම සෝවාන් වීමට අරහත්ත්වයට පැමිණීමට විමුක්තායතනයක් බවට පත් වෙන්නේ. එයි අනුන්ට දහම් කරුණු කියා දෙන්න නිකන් බෑ විවිධ පැතිවලින් හිතන්නට ඕන කල්පනා කරන්නට. එතකොට මෙතෙක් නොපැමිණි ප්‍රදේශවලට අපේ අවධානය යොමු වෙනවා. දැන් සිතින් තමයි මේ අරමුණ ගන්නෙ. හැබැයි සිතින් ගත්තට අර නොපැමිණි නොපැමිණි ප්‍රදේශ ස්පර්ශ කරන්න ඒ මෙතෙක් නොහිතපු පැතිවලට යොමු යම් යොමු කරන ගුණයක් තියෙන්නට ඕන. ඒතර ඒ ගුණය තමයි මේ විතර්ක චෛතසිකයේ තියෙන ගුණය. ඒ ගුණයෙන් තමයි ඒ කාර්ය સિદ્ધ කරන්නේ. ඒතර එහෙම කරනකොට තමයි අර දේශකයාට දැනෙන්න ගන්න මීට කලින් මම මේවා කියලත් නැහැ. මීට කලින් මම මේවා හිතලත් නැහැ. නමුත් ඒ හිතුවේ නැති වුණාට කිව්වේ නැති වුණාට ඒ කාරණේ වැරදි නැහැ කියලා Tamanට 100%ක්ම පැහැදිලි වෙනවා. කොමක් නිසාද? අර අදාළ මූලික સિદ્ધාන්ත මතයි කටයුතු කරන්නේ. දැන් ගණිත ගැටලුවක් Tamanට අලුතෙන්ම ලැබුණාම ඒ ගණිත ගැටලුව ඒ ගණිත මූලධර්ම පිළිබඳව නිපුණ පුද්ගලයාට ඒක කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. කවදාවත් හදලා නැති ගණිත ගැටලුවක් විසඳන්න පුළුවන්. එතකොට ඒ විසඳුවා මේක වැරදි කියලා චකිතයක් ඇති වෙන්නේ නැහැ මේක හරිද වැරදිද දන්නේ නැහැ. එහෙම දන්නේ නැහැ කියලා ඇති වෙන්නේ Taman ඒ මූලධර්ම පිළිබඳ විචක්ෂණ නැහැ. මූලධර්ම පිළිබඳ විචක්ෂණ නම් තව කෙනෙක් ඒක වැරදි කියලා කිව්වත් අර ගණිත ගැටලුව විසඳපු කෙනාට තර්කානුකූලව පෙන්වන්න පුළුවන් නෑ මේක වැරදි නෑ මෙන්න මේ මූල ධර්මය අනුව මේ න්‍යාය අනුවයි මේක මේ විදිහට විසඳලා තියෙන්නේ. ඒතකොට එච්චර ප්‍රබල විශ්වාසයක් ඇති වෙනවා. අර මූලධර්ම හරියට දැනගත්තා. හැබැයි දැන් Taman නොගිය දිශාවකට ස්පර්ශ නොකල පැත්තක් ස්පර්ශ කරන්නට උත්සාහ කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නිර්වාණගාමිනී මාර්ගය කියන්නේ අපිට හැම තිස්සෙම පත්තයානෝ දිසං අගත පොබ්බක් මීට කලින් ගියේ නැති පැත්තක් තමයි මේ ප්‍රාර්ථනා කරමින් යන්නේ අපි. එතකොට මීට කලින් අපි නිර්වාණගාමිනී මාර්ගයේ ගිහිල්ලා සෝවාන් ආදී මාර්ග ඵල අවබෝධ කරලා තියෙනවා නම් ආයේ සඳහා වෙහෙසෙන්න දෙයක් නැහැ. එතකොට මීට කලින් මේ පැත්ත ස්පර්ශ කරලා නැහැ. එතකොට ස්පර්ශ කරපො නැති පැත්තක් තමයි අපට ස්පර්ශ කරන්න සිද්ධ වෙන්නේ. එතනදී අපට විතර්කය අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. එතකොට සිතට පුළුවන් අරමුණ ගන්න. හැබැයි ඒ ඉන්ද්‍රයන්ට කෙලින්ම අරමුණ පැමිණිලාම තියෙනවා නම් ආය විතර්කයේ සහයෝගයක් ඕනේ නැහැ. ඒ නිසා තමයි චක්කු විඥානය පහළ වෙන්න ඇස වෙත රූපය යොමු වෙලා තියෙනවා. වර්ණ සටහන යොමු වෙලා තියෙනවා. දැන් ආයේ විතර්කයක සහයෝගයක් ඕනේ හිතට අරමුණ හඳුනා කනට ශබ්ද සටහන, ශබ්ද රූපේ යොමු පස්සේ ආයේ මේ ශබ්දය හඳුනා ගන්න විතර්කයක් ඕන නැහැ. ඊළඟට නාසයට ගන්ධය යොමු වුණාට පස්සේ ආයේක වෙත යොමු කිරීම වෙනම අවශ්‍ය නැහැ. ඒක ස්වභාවිකම ඉන්ද්‍රිය සහ ආරම්මණය යම් ආකාරයකින් එකට හමු වෙලා තියෙනවා. ඊළඟට දිවට රසය යොමු වුණාට පස්සේ ආයේ විතර්කයක් ඕනේ කයට පොට්ටබ්බය යොමු වුණාට පස්සේ යලි විතර්කයක අවශ්‍යතාවය නැහැ. ඒ නිසා චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන කුසල බලයෙන් ඇතිවෙන පංච විඤ්ඤාණයත් අකුසල බලයෙන් ඇතිවෙන පංච විඥානයත් කියන මේ දෙපංච විඥානයේ විතර්ක චෛසිකයේ යෙදෙන්නේ නැහැ කියන බව නායක හඳුරෝ මෙතන පැහැදිලි කරනවා. ඊළඟට තවත් සිත් තියෙනවා. ඒ විදිහට ද්විතීය ධාන චිත්තාදීහු පූර්ව භාගයේහි චිත්ත සන්තතිය හුරු කිරීමේ බලයෙන් ඒ හුරු කරන ලද අරමුණු වලට විතරක විරහිතව පැමිණ උපදී. දැන් අපි සූත්‍ර ක්‍රමයේ හැටියට කතා කරනකොට ධාන හතරක් ගැනයි කතා කරන්නේ රූපාවචර ධාන. ඒ මොනවද? ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන කියලා. මේ අභිධර්ම ක්‍රමයේ හැටියට ධාන පහක් ගැන කතා කරනවා. ඇයි ධාන පහක් ගැන කතා කරන්නේ? අපි සූත්‍ර ක්‍රමයේ හැටියට ප්‍රථම ධානයේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත සිතක් හැටියට හඳුනා ගන්නවා ද්විතීය ධානයට යනකොට විතක්ක ਵਿਚාර දෙකම හැලිලා එහෙම තමයි සූත්‍ර ක්‍රමයේ හැටියට කතා කරන්නේ හැබැයි අභිධර්ම ක්‍රමයේ හැටියට කතා කරනකොට ප්‍රථම ධානයේදී විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන පහම තියෙනවා ද්විතීය ධානයට යනකොට විතර්කය විතරයි හැලෙන්නේ විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතීය ධාන. තෘතීය ධානයට යනකොට තමයි විචාරයත් හැලිලා පීති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතීය ධාන. අන්න එහෙම මේ මේ චෛතසික දෙකම හැලිලා තමයි අපි සූත්‍ර ක්‍රමයේ හැටියට කතා කරන්නේ අභිධර්ම ක්‍රමයේ හැටියට එක් චෛතසිකයක් හැලිලා ඊළඟ චෛතසිකය ක්‍රියාත්මක වෙන සබඳ. දැන් මෙහෙම අහනකොට කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඉතින් එහෙමනම් සූත්‍ර ක්‍රමයයි අභිධර්ම ක්‍රමයයි දෙකක්ද එතකොට? ඒක පරස්පර විරෝධීද? පරස්පර විරෝධී ගතියක් නැහැ. සූත්‍ර ක්‍රමේදී හැම විටම කතා කරන්නේ ග්‍රහණය කරන්න පහසු ප්‍රමාණය. ග්‍රහණය කරන්න පහසු සීමාව. මේ අභිධර්ම ක්‍රමයේදී කතා කරන්නේ පුද්ගලයාට ග්‍රහණය කරන්න පුළුවන්ද බැරිද කියන කතාවක් එතන නෑ මේවා පරමාර්ථ වශයෙන් ක්‍රියාත්මක වෙන විදිය. දැන් උදාහරණයක් හැටියට සූත්‍ර ක්‍රමයේ හැටියට පංචස්කන්ධ කියලා කතා කරනවා. ද්වාදස ආයතන කියලා කතා කරනවා. හැබැයි පංචස්කන්ධ කියන එක කෙනෙකුට යම් ප්‍රමාණයකට ග්‍රහණය කරන්න පුළුවන්. ආය ද්වාදස ආයතන කියන එක කෙනෙකුට ග්‍රහණය කරන්න පුළුවන්. ඊළඟට ධාතු 18 කියන එක කෙනෙකුට ග්‍රහණය කරන්න පුළුවන්. එතකොට ධාතු 18ක් ගැන කතා කරන අභිධර්මයේදී දැන් මජ්ක්‍ධිම නිකායේ විභංග සූත්‍රයේදී බුදුරජාණන් ධාතු විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන චද්ධාතුරෝ යම් බික්ක පුරිසෝ ධාතු 6යි තියෙන්නේ. එතකොට මොනවද? පඨවි, ආපෝ, තේජෝ වායෝ ආකාශ විඥාන. එතකොට ඒ විදිහට සූත්‍රයේදී පැහැදිලි කරනවා. එතකොට ඒවට කියන්නේ ධාතු කියලා. ඒ නිසා චද්ධාතුරෝ චද්ධාතුරෝ යම් බික්ක පුරුෂෝ මේ පුද්ගලයා කියලා කියන්නේ ධාතුවය. ඒ කෙනෙකුට පහසුවෙන් ග්‍රහණය කරන්න පුළුවන් විදි. හැබැයි සූක්ෂම විදිහට අභිධර්මයේ බෙදා දක්වනකොට ඒවා බෙදා දක්වනවා ධාතු හයක් නෙමෙයි ධාතු 18ක්. ඒ ධාතු 18ක් යන්නේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. මේ විදිහට තුන බැගින් ඉන්ද්‍රිය 6ට 18ක්. ඊට පස්සේ දැන් සූත්‍ර ක්‍රමයේ හැටියට නාම රූප ධර්ම හැටියට පංචස්කන්ධ හැටියට කතා කරපුවා අර රූප කියලා එකක් හැටියට කියපු කාරණේ අභිධර්ම ක්‍රමයේදී රූප 28ක් හැටියට කතා කරනවා. එතකොට සමහර රූප කෙනෙකුට හඳුනා ගන්න පුළුවන්ද? ඒක ස්පර්ශ කරන්න පුළුවන්ද වෙන් කරගන්න පුළුවන්ද ඒ වෙන් කරගන්න පුළුවන්ද බැරිද කියන එක වෙනම කතාවක් මේවා සැකසීලා තියෙන මූලධර්ම ටික තමයි එතන කතා අර සූත්‍ර ක්‍රමයේ හැටියට කතා කරන්නේ අහන කෙනාට පහසුවෙන් ග්‍රහණය කරගන්නට පුළුවන් විදිහට ඉතින් ඒ නිසා තමයි මේ සූත්‍ර දේශනා කිරීමේදී ඒ අදාළ පුද්ගලයා ඉන්න මානසික මට්ටම ඒ තනත්තා වැඩිලා තියෙන ප්‍රමාණය මත තමයි ඒ කතාව කියන්නේ. මේ අභිධර්ම ක්‍රමයේදී පුද්ගලයාට සාපේක්ෂව නෙමේ ධර්මය සාපේක්ෂ කොටගෙන. ඒ කියන්නේ දැන් සූත්‍ර ක්‍රමයේදී ශ්‍රාවකයා පාදක කොටගෙන. දැන් අපි කියන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් කියලා. ශිෂ්‍ය කේන්ද්‍රී අධ්‍යාපනය කියලා කියන්නේ ශිෂ්‍යයාගේ බල දුබලකම් හඳුනාගෙන ශිෂ්‍යයාට ඔරොත්තු දෙන ප්‍රමාණය, ශිෂ්‍යයාට ග්‍රහණය වෙන ප්‍රමාණය, ශිෂ්‍යයාට හඳුනා ගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන් යා හැකි ඉදිරියට යා හැකි ප්‍රමාණයෙන් තමයි කරුණු පැහැදිලි කරන්නේ. එතකොට එතකොටයි ශිෂ්‍ය කේන්ද්‍රී. එතකොට අපි ගැඹුරු ශාස්ත්‍රීය පැත්තකට යනකොට ශිෂ්‍ය කේන්ද්‍රීය නෙමෙයි එතන ශාස්ත්‍ර කේන්ද්‍රීය. ඒ නිසා තමයි ශාස්ත්‍රීය කියලා කියන්නේ. එතන කෙනාට ඒක ගෝචර වෙනවද නැද්ද කියන එක නෙවෙයි ශාස්ත්‍රයට අනුගතව තමයි ඒක ਵਿਚාරලා විමසලා බලන්නේ. එතකොට ඒක ශාස්ත්‍රීය පැත්තට යනවා. අර ශිෂ්‍ය කේන්ද්‍රීය කාරණේ තුල ඒක ශාස්ත්‍රීය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා මතුපිට කාරණයක් වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනා කරන්නේ ශ්‍රාවක කේන්ද්‍රීයව. ඒ ශ්‍රාවකයාගේ මානසික తත්වය මොකද්ද ඉන්නේ කොතනද වැටහෙන්නේ මොන ප්‍රමාණයෙන්ද සසර වැඩිලා තියෙන්නේ මොන ප්‍රමාණයෙන්ද කියන කාරණේමද මේ අභිධර්ම කාරණා දේශනා කරන්නේ ධර්ම ක්‍රේන්ද්‍රී ශ්‍රාවක කේන්ද්‍රියව නෙමෙයි ධර්ම කේන්ද්‍රය. එතකොට මේ ධර්මතා සැකසෙන්නේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? එතකොට මේ දෙක අතර සූත්‍ර ක්‍රමයේ හැටියට මෙහෙම කියනවා අභිධර්ම ක්‍රමයේ හැටියට මෙහෙම කියනවා කියලා නිකන් පරස්පරතාවයක් වගේ එකවර අපට පේනෙන්න පුළුවන්. නමුත් ධර්මයේ කොතන කොහොම ගත්තත් පරස්පරතාවයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි බුදු බුදු වෙලා මුලින්ම දෙසූ දහමත් අවසානයේ හඳදානි භික්කවේ ආමන්ත්‍යාමි වූ වය ධම්මා සංඛාරා කියලා දේශනා කළ අවසන් දහම මේ අතර වසර 45ක් මුළුල්ලේ දෙසූ දේශනා තුල කිසිදු පරස්පරතාවයක් නැහැ. ගැටෙන තැනක් නැහැ. ඒ නිසා කිසිම අවස්ථාවක අපි වරදවා වටහා නොගත යුතුයි. සූත්‍ර ක්‍රමේ වෙනයි, අභිධර්ම ක්‍රමේ වෙනයි. මේ දෙක පරස්පරයි. ඒවා වෙනස් වෙන තැන් ගැටෙන තැන් තියෙනවා. එහෙම එකක් නැහැ. අපි හඳුනා ගන්න විදිහේ ගැටුම් තියෙන්න පුළුවන්. එකේ ගුරුකුලවල තියෙන මතවාදවල යම් යම් පරස්පරතා තියෙන්නට පුළුවන්. පිළිගත හැකි තැන් නොහැකි තැන් තියෙන්න පුළුවන්. ඒවා ඒ පුද්ගලයා ඒක ග්‍රහණය කරගන්නා විදිහ. නමුත් පරමාර්ථමය වශයෙන් ගත්තන් පස්සේ ඒවැ කිසිදු පරස්පරතාවයක් ඇත්තේ නැහැ. ඒ කාරණයක් අපි මෙහිදී පරිස්සමින් තේරුම් ගන්නට ඕන. එතකොට ඒ නිසා තමයි අභිධර්ම ක්‍රමයේ හැටියට අර එක් එක් චෛතසිකයක් වෙන්කොට එතකොට විතර්කයේ නැතුව ਵਿਚාරයේ පමණක් ඇති වෙන්න පුළුවන්. ඒ පුළුවන් බව ප්‍රකට කරමින් තමයි අර ද්විතීය ධානයේදී විතර්කය හැලෙනවා ਵਿਚාරය ඉතුරු වෙනවා කියලා පැහැදිලි කරන්නේ. හැබැයි මේ විතක්ක ਵਿਚාර දෙකම සූක්ෂම ධර්ම මේ දෙකම ඉතා සියුම් විදිහට ක්‍රියාත්මක වෙන නිසා සූත්‍ර ක්‍රමේදී ඒ දෙකම අතහැරලා ඊළඟට ලැබෙන්නේ ဒုတိ ය ධානයේ හැටියට අර ග්‍රහණය කරන්න පුළුවන් ප්‍රමාණය ඒවා පෙන්වා දෙනවා. ඒතර එහෙම දේශනා කළයි කියලා ඒක වැරදි කියලා කිසි කෙනෙකුට ග්‍රහණය කරන්න තේරුම් ගන්න පුළුවන් කමක් ඒ ඒ පුද්ගලයාට වැටහෙන වැඩෙන්නට පුළුවන් පහසු විදිහටයි ඒවා සූත්‍ර ක්‍රමයේදී දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා තමයි සූත්‍ර ක්‍රමයෙන් ධාන රූපාවචර ධාන හතරකුත් පරම අභිධර්ම ක්‍රමයේ හැටියට රූපාවචර ධාන පහකුත් කියලා මේ වෙනස ඇති වෙන්නේ ඒ නිසා. එතකොට ඒ අනුව අභිධර්ම ක්‍රමයට අනුව ද්විතීය ධානය කියලා කියන්නේ විතක්කය නැතිව ਵਿਚාරය පමණක් ක්‍රියාත්මක වෙන. ඒතර ਵਿਚාරය කියලා කියන්නේ මොකක්ද කියලා අපි ඊළඟට කතා කරනවා. දැන් මේ විතක්කය නැතුව කොහොමද අර ධානසිත ක්‍රියාත්මක වෙන්නේ? අපි මීට පෙර උදාහරණයක් සිහිපත් කළා. දැන් අපේ ජංගම දුරකථනයෙන් හරි එහෙම නැත්නම් තමන්ගේ පරිගණක යන්ත්‍රය හරි පාවිච්චි කරලා අන්තර්ජාලය සම්බන්ධතාවය අන්තර්ජාලයට ලැබුණාට පස්සේ අපට ඕන නම් අපට අවශ්‍ය යම් යම් තොරතුරු අන්තර්ජාලයෙන් හොයන්න පුළුවන්. ඒ හොයන දේවල් හොඳ ඒවාද නරක ඒවාද කියලා අන්තර්ජාලයට අදාළත් නැහැ, උපකරණයට අදාළත් නැහැ. අපි හොයන්නේ මොනවද? ඒ හොයන එක පෙන්නනවා. හැබැයි සමහර කාරණා මුලින් හොයන්න ගියාම ඒකේ නම සටහන් කරලා ඊට පස්සේ නම වැරදි නම් පෙන්වන්නේ ආයෙ නම හරියට ටයිප් කරලා ඊට පස්සේ දිනේ වෙලා ඔක්කොම අපට වෙන වෙනම හොයන්න වෙනවා. එතකොට ඒකට ලොකු වෙහෙසක් ගන්න වෙනවා. කාලයක් ගත වෙනවා. හැබැයි අපි අදත් ඒකම කරලා හෙටත් ඒකම කරලා අනිද්දාටත් ඒකම කරලා නැවත නැවත එකම දේ හොයන්න පටන් ගත්තාම සතියක් අමාරක් එච්චර ඕනෙත් නෑ දවස් කීපයක් ඒක කරගෙන යනකොට ඊට පස්සේ අපි අන්තර්ජාලයට ප්‍රවිෂ්ඨ වෙනකොටම අර අපි හොයන එක සහ ඒ හොයපු දෙයට අදාළ සම්බන්ධතා ඇති තව බොහෝ දේවල් මතු කර කර පෙන්වනවා. දැන් අපි හොයලා නැහැ. හොයලා නැහැ. දැන් අන්තර්ජාලය විසින්ම ඒවා මතු කරනවා. කවුද මේ මතු කරන්නේ? අපේ ජංගම දුරකථනය හෝ පරිගණක යන්ත්‍රය මෘදුකාංග විසින් ඒ ටික අපට මතු කරලා ගෙනත් දෙනවා. ඇයි ඒ නැවත නැවත ඒක සොයනකොට අර මෘදුකාංග විසින් ඊට සම්බන්ධ හැමදේම මතු කර කර දෙන්න පුළුවන් විදිහට තමයි මේ මෘදුකාංග සකස් කරලා තියෙන්නේ. එතකොට දැන් මේ මේක අපේ මොළයේත් ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා ජීව විද්‍යාඥයෝ පැහැදිලි කරනවා. අපේ මොළයේ නැවත නැවත එකම ක්‍රියාව අවම වශයෙන් සති 3ක්. ඒ කියන්නේ දින 21ක් පමණ ක්‍රියාත්මක කරනකොට එකම ක්‍රමයට අපේ නියුරෝන වලින් මොලේ නියුරෝන ශෛල වලින් වෙනම පාරවල් හදා ගන්නවා ඊට පස්සේ වේගෙන් ඒ කාරණයට අවධානය යොමු කරනකොට වේගෙන් අර සුපුරුදු පාරවල් වල ක්‍රියාත්මක වෙනවා දැන් අපි සමහර දේවල් වලට ඇබ්බැහි වුනහම අපිට ඒක දැනෙනවානේ ඒ ඇබ්බැහි වෙච්ච විදිහටම තමයි ඒ ගැන හිතන්නේ ඇබ්බැහි වෙච්ච විදිහටම තමයි දකින්නේ ඒ මොකද ඒකට දැන් මොලේ හුරු වෙලා දැන් සමහර නරක පුරුදුත් එහෙමයි හුරු වුණාට පස්සේ දැන් අපි හිතමු සමහර දරුවෝ පුංචි කාලේ ඉඳලා පුරුදු වෙනවා නැගිට්ටහම මදුරු දැලා කුලන්නේ නැහැ ඇඳේ මෙට්ට මේ කොට්ට සකස් කරන්නේ නැහැ තිරිල්ල සකස් කරන්නේ නැහැ තේක බිව්වම කෝප්පේ හොදන්නේ එතකොට මුට්ටි ඇරලා බත් ටික ව්‍යංජන ටික බෙදාගත්තාම ඒක ආයේ වහන්නේ නැහැ ලයිට් එක දැම්මම ඒකේ ස්විච් එක නිවන්නේ නැහැ මේ විදිහට ඒවා ඇබ්බැහි වෙනවා ඒ ඇබ්බැහි වුණාට පස්සේ ඊට පස්සේ අපි කොච්චර ඒක කරන්න ඕන කියලා හිතුවත් ඒ හිතන්න අනිත්‍යයි අනිත්‍යයි යොමු කළොත් ඒක අවදි වෙනවා. එහෙම නැත්තම් අරක එන්නේ නැහැ මනසට. ඇයි ඒකට අර මොලේ අර විදිහේ පාරවල් සැකසিলা නැහැ. හැබැයි දැන් ඒක මට කරන්න බෑ ඒක හුරු වෙලා නැහැ කියලා. එහෙම එකක් නෑ. අපට ඕනනම් මේක අත්‍යවශ්‍ය දෙයක් කියලා නැවත නැවත මනසට කාවැද්දුවොත් නැවත නැවත ඒක කරන්න උත්සාහ කළොත් ඊට පස්සේ අලුතෙන් පාරවල් හදා ගන්නවා මේක අවශ්‍ය දෙයක් හැටියට. අන්න ඒ වගේ මේ විතර්කයේ විසින් කරන්නේ අර අපි අන්තර්ජාලයට ගිහිල්ලා අලුතෙන් දෙයක් හොයනකොට උත්සාහයෙන් දේවල් සොයන්නට වෑයම් කරනකොට වගේ වඩා ඉදිරි ඉදිරි ගැඹුරු ගැඹුරු කරුණු පිළිබඳව කල්පනා කරන්න අවධානය යොමු කරන්න ඉන්ද්‍රයන් වෙත නොපැමිණි ආරම්මණයන් වෙත සිත යොමු කරන්න. එහෙම තේරුම් ගත්තාම ගොඩක් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඉන්ද්‍රිය වෙත නොපැමිණි ආරම්මණයක් වෙත සිත යොමු කරන්නට මේ විතරක චෛතසික අපට සහාය වෙනවා. ඒ නිසා තමයි මහානායක හඳුරෝ මෙතන කියන්නේ ආරම්මණය කරා යාමේ ව්‍යාපාරය තමයි විතර්කය කියන්නේ. ඒතර ආරම්මණය කරා ගෙනියනවා. ඒතර සිතෙන් අරමුණ හඳුනා ගන්නවා. හඳුනා ගන්න සිත වෙත අරමුණ යොමු වෙන්නට ඕන. එතකොට පංචේන්ද්‍රයන්ට අරමුණ යොමු වුණාට පස්සේ විතර්කය ඕනේ. හැබැයි සිතින් දේවල් ගැන ගැඹුරට ගැඹුරට කල්පනා කරනකොට මෙතෙක් නොහිතපු දේවල්, මෙතෙක් නොඅහපු දේවල් ගැන කල්පනා කරනකොට අලුත් පැත්තකට අවධානය යොමු කරන්න ඕනේ යොමු කිරීමේ කාර්ය මේ විතර්ක චෛසිකෙන් සිද්ධ කරනවා. එතකොට දෙපංච විඥානයන්ට අවශ්‍යතාවය නැහැ. ඊළඟට ප්‍රථම ධානයේදී අවශ්‍යතාවය තිබුණාට ද්විතීය ධානයට යනකොට අර පරිගණකය එහෙම නැත්නම් ජංගම දුරකථනයෙන් අපි අන්තර්ජාලයට පිවිසිලා දේවල් නැවත නැවත හොයනකොට ඒක අපි හොයන්නේ නැතුවම ඒක මතු කරලා පෙන්වන්න වගේ අර ද්විතීයික ධානයට යනකොට ආරම්භණය වෙත යොමු කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. බහුල පුහුණුවත් එක්ක භාවිත බහුලීකృత ස්වභාවයත් එක්කලා වහාම අරමුණ වෙත අවධානය යොමු වෙන ගතියක් මනසේ ගොඩ නැගෙනවා. ඒ නිසා තමයි ද්විතීයික ධානයට විතර්ක චෛතසිකයේ අවශ්‍යතාවයක් නැත්තේ. එතකොට ඔය විදිහට අපි තේරුම් ගන්නට ඕන විතර්ක චෛතසිකයෙන් කෙරෙන කෘත්‍ය වෙනයි, සිතින් කරන කෘත්‍ය වෙනයි. මේ දෙක එකතු වුනහම තමයි නොපැමිණි අරමුණු කරා අවධානය යොමු කරමින් ඒවා සිතින් ස්පර්ශ කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට දෙවැනි චෛතසික. දැන් එතකොට මේ විතර්ක චෛතසිකය කුසල් සිතෙත් තෙදෙනවා කුසල් සිතෙත් තෙදෙනවා. ඒක දැන් මේ ධානසිතේ පමණයි යෙදෙන්නේ කියලා එහෙම එකක් නැහැ. ධානසිතේ යෙදෙනකොට ඒ ධානයෙන් ගන්න අරමුණ වෙත අවධානය යොමු කරන්නට විතර්ක චෛතසිකය උපකාර කරනවා. හැබැයි අපි අර කිව්වා වගේ මනසින් යම්කිසි අකුසලයක් පිළිබඳ විතර්ක කරනවා යම්කිසි කෙනෙකුට හානි කරන්න, තව කෙනෙක් ඝාතනය කරන්න සැලසුම් කරනවා. එතකොට මේ සැලැස්ම අලුතෙන් හිතන්නට ඕන. එතනදි විතරකේ සහාය වෙනවා. මෙතෙක් හිතලා නැති අනුන් ඝාතනය කරන සැලැස්මක් හදන්න මනස ඒ පැත්තට යොමු කරන්න අර විතර්කය අපිට එතනදී සහාය වෙනවා. ඒකයි අපි කිව්වේ මොළයට හෝ එහෙම නැත්නම් පරිගණක යන්ත්‍රයට හෝ හොඳද නරකද කියන අදාළත්වයක් නැහැ. මොකක් හරි දෙයක් හොයනවා නම් ඒ ගැන උනන්දු වෙනවා නම් ඒ පිළිබඳව යම්කිසි පාරක් හැදෙනවා. ඒ පැත්තට යොමු වෙන ගතියක් හිටිනවා. එතකොට ඒ මොකද මෙතන සත්‍යයේ පුද්ගලික ආත්මයක් නැහැ. මේ අදාළ ධර්මතාවල ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. ඒ නිසා ඊළඟට දෙවැනි ප්‍රකීර්ණක චෛසිකේ තමයි ਵਿਚාරය. ਵਿਚාරය කියලා කියන්නේ මොකක්ද? දැන් විතර්කයෙන් කරන්නේ අරමුණ වෙත යොමු කිරීම අරමුණ වෙත යාම ਵਿਚාරයෙන් තමයි ඒ අරමුණෙහි හැසිරিলা අරමුණෙහි ස්වභාවය අරමුණෙහි ස්වභාවය නිකන් අතගා බලන්නක් මෙන් ස්පර්ශ කරන්නක් මෙන් දැන් ඒකයි අර මම මුලිනුත් කිව්වේ දැන් මේ වචන පාවිච්චි කරනකොට වෙන වෙන අර්ථ එනවා. දැන් ස්පර්ශ කරන්නක් මෙන් කියලා කියනකොටම අපිට හිතෙනවා ඉතින් පස්සචෛසිකයක් වෙනම තියෙනවා. මේ පස්සචෛසිකෙන් ස්පර්ශ කරන ඒක හරි. ඒ පස්සචෛසිකේ කෘත්‍ය තමයි. නමුත් දැන් මේ ඒ වගේ තව වැඩක් ගැනයි මේ කියන්නේ. ඒකට කියන්න ඉතින් වචනයක් නැති නිසායි අර තියෙන වචන පාවිච්චි කරන්න වෙන්නේ. ඒ නිසා අපි ඒ පිළිබඳවත් මහානායක හඳුරෝ දක්වන විග්‍රහය ටිකක් බලමු. එතකොට ඒක වඩා පැහැදිලි කරගන්න පහසුයි. මොකද මේවා සියුම් කාරණා නිසා අපි වෙනම පැහැදිලි කරන්න ගියාම වෙන වෙන අදහස් වලින් පටලවෙන්න පුළුවන්. විචාරය පිළිබඳව මහානායක හඳුරෝ කරුණු පැහැදිලි කරනවා. ආරම්භණයට පැමිණියා වූ සිතෙහි ඇති ඒ අරමුණ ඔබා බලන්නාක් මෙන් අතගා බලන්නාක් මෙන් එහි හැසිරෙන ස්වභාවය ਵਿਚාරයයි. එයට පිරිමැදීම යයිද පිරිමැදීම කරන ධර්මයයිද කියනු ලැබේ. දැන් ආරම්මණයට යොමු කරන්නේ විතර්කයේ විසින් ආරම්මණය පිරිමදින්නාසේ එහි හැසිරෙන ගතිය තමයි ਵਿਚාරයේ ස්වභාවය. ඔබ බලා දත යුතු දෙයක් දැන ගැනීමට ඒ වස්තුව කරා අත යැවීමය තද කිරීමේ යන දෙකම කළ යුතුය. තද නොකළහොත් අත පැමිණි පමණින් ඒ දෙය පිළිබඳ පරිපූර්ණ දැනුමක් ඇති නොවේ. එමෙන් බොහෝ සිත්වලට අරමුණු ගත හැකිවීමට ආරම්භණයට පැමිණීමේ ව්‍යාපාරය හා එහි හැසිරීමේ ව්‍යාපාරය තිබිය යුතුය. එතකොට පැමිණීමේ ව්‍යාපාරය කියන්නේ මොකද්ද? විතරකය. හැසිරීමේ ව්‍යාපාරය කියලා කිව්වේ ਵਿਚාරය. හැසිරීමේ ව්‍යාපාරය යනු ඔබා ගැනීම, වැළඳ ගැනීම වැනි ක්‍රියාවකි. පැමිණීමේ ව්‍යාපාරය යනු විතර්කය. ඔබා ගැනීමේ වැළඳ ගැනීමේ ව්‍යාපාරය යනු ਵਿਚාරය. විතර්ක ਵਿਚාර දෙකින් ਵਿਚාරය වඩා සියුම් ස්වභාවයකි. එය විතර්කය අනුව පවත්නා ක්‍රියාවකි. මෙසේ විතර්ක ਵਿਚාර දෙදෙනාගේ ලක්ෂණ කී කල්හි විචාරය විතර්කයට පසුව ඇතිවන ධර්මයක්සේ හැඟෙන්නට පුළුවන්. දැන් අපි අර විතර්කය ගැන කතා කරන්න ගියාම අරමුණ වෙත යොමු කරනවා විතර්කය විසින් ඊට පස්සේ සිතින් අරමුණ හඳුනා ගන්නවා කියවම විතර්කේ කලින් ඇති වෙලා සිත පස්සේ ඇති වෙනා වගේ පටලැවිල්ලක් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේම පටලැවිල්ලක් මෙතනත් සිද්ධ වෙන්න පුළුවන්. විතර්කයෙන් අරමුණ වෙත යොමු කරනවා ਵਿਚාරයෙන් තමයි අරමුණ පිරිමැද බලන්නාසේ ඔබා බලන්නාසේ අරමුණෙහි හැසිරෙන්නේ කියලා කිව්වහම කෙනෙකුට වැරදි වැටහීමක් එන්න පුළුවන්. එහෙනම් විතර්කය මුලින් ඇති වෙලා ඊට පස්සේ තමයි ਵਿਚාරය ඇති වෙන්නේ කියන අදහසක් එන්න පුළුවන්. හැබැයි ඒ අදහස සම්පූර්ණ වැරදි නායක හඳුරු මෙතනදී පැහැදිලි කරනවා. එසේ හැඟෙත හොත් එතෙක් මේ ධර්ම දෙක අවබෝධ නොවුණු බව දත යුතුය. <laughs> යම් කෙනෙකුට එහෙම හිතෙනවා නම් මුලින් ඇති වෙන්නේ විතරකයි ඊට පස්සේ තමයි ਵਿਚාරය ඇති වෙන්නේ කියලා හිතෙනවා නම් එහෙම හැඟෙනවා නම් ඒකෙන්ම තේරුම් ගන්න ඕන Tamanට මේ ධර්ම දෙක තාම තේරිලා නැහැ කියන මේ ධර්ම දෙක දැනගත්තා වන්නේ චිත්තය සමග ඒ දෙක පෙරපසු නොවි එකවරම ඇති වෙන ධර්ම දෙකක් සැටියට දුටහොත් පමණි. ඇයි දැන් මේ සිතත් එක්කම ඒකුප්පාද නිරෝධාජය එකට හටගෙන එකට නිරුද්ධ වෙන චෛතසික ගැනයි මේ කතා කරන්නේ. එතකොට ඒ චෛතසික ඒ හිතේ හට ගන්නවා ඇරෙන්නට ආයේ ඊට පස්සේ එකක ඇති වෙන එක එතනට අදාළ නැහැ. ඊට පස්සේ ඇති වෙනවනේ තවත් සිතක. එතකොට ඒ චෛතසිකේ ඒ සිතටයි අදාළ. ඒ නිසා සිතෙන් පරිබාහිරව ඇතිවීමේ කලින් හෝ පසුව ඇතිවීමේ හැකියාවක් චෛතසික වලට යම් සිතක විතර්කයේ තියෙනවා ඒ සිතේම ਵਿਚාරයේ දෙනවා විතක්ක ਵਿਚාර දෙකම එක සිතක ඒකුප්පාද එකට උපදින්නේ සහජාත වශයෙන්. ඒ නිසා එහෙම තේරුම් ගත්තොත් විතරයි මේ ධර්ම දෙක හඳුනා ගත්තා වෙන්නේ එක් චෛතසිකයක් කලින් ඇති වෙලා අනිත් චෛතසිකය පසු ඇති වෙන්නා වගේ හැඟෙනවනම් ඒකෙන්ම තේරුම් ගන්නට උන මේ ධර්ම දෙක වැටහිලා නැහැ කියලා. දැන් අපි අර සබ්බචිත්ත සාධාරණ චෛසික ගැන කතා කරනකොටත් මේ ගැටලුව ගැන අපි කතා කළා. මොකක්ද? පස්සපච්චා වේදනා කියලා පටිච්චසමුප්පාදයේදී ස්පර්ශය නිසා තමයි වේදනාව හටගන්නේ කියලා බුදුහාමුදුරුවෝ දක්වනවා. දැන් සබ්බචිත්ත සාධාරණවල පස්ස වේදනා සංඥා චේතනා එකග්ගතා ජීවිතේන්ද්‍රේ මානසිකාර ඔක්කොම එකසිතේ පහළ වෙන්නේ කියලා පැහැදිලි කරනවා අභිධර්මයේ. එතකොට සූත්‍රවලදී පටිච්චසමුප්පන්න ක්‍රමය පැහැදිලි කරනකොට පස්සපච්චා වේදනා ස්පර්ශය නිසා තමයි වේදනාව හටගන්නේ කියලා දක්වනවා. දැන් එතකොට ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා කියනකොට අපිට හැඟෙන්නේ මුලින් ස්පර්ශය ඇති වෙනවා ඊට පස්සේ තමයි වේදනාව ඇති වෙන්නේ වගේ අදහසක් ඇති වෙනවා. හැබැයි අභිධර්මයේදී පැහැදිලි කරනවා එහෙම නෙමෙයි ස්පර්ශයයි වේදනාවයි එකම සිතේ එකට පහළ වෙලා එකට නිරුද්ධ වෙන ධර්ම. ස්පර්ශය විසින් තමන්ගේ කෘත්‍ය කරනවා එතකොට වේදනාව විසින් තමන්ගේ කෘත්‍ය කරනවා. ඒ දෙක කෘත්‍යයන් දෙකක්. හැබැයි අර ස්පර්ශ නැමැති කෘත්‍ය සිදු නොවුනොත් මේ වේදනා නැමැති කෘත්‍ය කොහෙත්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රමුඛත්වය යමකට දිය යුතු නම් එසේ දිය යුත්තේ පස්සයටයි. එතකොට ඒ නිසා තමයි ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා කියලා කියන්නේ මොකද ස්පර්ශ කලේ නැතිනම් වේදනාවක් ඇති වෙන්න විදිහක් නැහැ. නමුත් ධර්ම වශයෙන් මේවා ඇති වෙනකොට පෙරපසු නොවි එක තමයි ක්‍රියාත්මක. දැන් මේවා තමයි මේ චිත්තචෛසික ධර්මයන් පිළිබඳ සූක්ෂම කරුණු අපට තේරුම් ගන්න අපහසු තැන්. ඒ නිසා තමයි බොහෝ දෙනා මේවා ගැන අධ්‍යයනය නොකරන්නේ. ඒ වගේම අධ්‍යයනය කළා වුණත් පටලව ගන්න. ඒවා තියෙන සියුම් බව නිසා. දැන් එතකොට ආපහු කෙනෙකුට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අර පහුගිය දවසක එක නෝනා කෙනෙකුත් ඇහුවා. ඉතින් ඔච්චර අමාරුවෙන් මේවා ඉගෙන ගන්න මොකටද දැන් මේවා ඉගෙන ගත්තේ නැහැ කියලා අපිට බැරිද නිවන් දකින්න. ඉතින් මේ සියල්ල අපි ඉගෙනගෙන පරතරට යන්න ඕන කියලා නියමයක් නැහැ. හැබැයි කරුණක් පැමුණුනහම ඒ කාරණේ විග්‍රහ කරගන්න. උදාහරණයක් ඇටියට දැන් අද උදේ කාලේ අපි පංච උපාදානස්කන්ධය පිළිබඳව ධර්ම දේශනාවක් කළා. එතකොට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ දැන් අපිට දුක්ඛ සත්‍ය පැහැදිලි කරනකොට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධය. එතකොට පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? උපාදානය කියන්නේ මොකද්ද? ස්කන්ධ මොනවද? මේවා විග්‍රහ කරගන්න ඕනේ. විග්‍රහ කරන්නේ නැතුව දුක හඳුනා ගන්නවත් බෑ. හැබැයි ඉතින් දැන් ස්කන්ධ මොනවද? ඒ ස්කන්ධ උපාදාන වෙන්නේ කොහොමද? ඒ ස්කන්ධයන් ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ මොන මොන හේතු ප්‍රත්‍යයන්ගෙන්ද? ඒවා නිරුද්ධ වෙන්නේ කොහොමද? මේවා ගැන කතා කරනකොට තනිකරම අපට කතා කරන්න වෙන්නේ මේ චිත්තචෛතසික රූප ධර්මයන් පරමාර්ථ වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය ගැන. ඉතින් එතකොට මේ ධර්ම පිළිබඳ මූලික දැනුම වැටහීම තිබුණේ නැත්තම් අපිට අර කියන කතාව පැහැදිලිව තේරුම් ගන්න බෑ. එතකොට ඉතින් ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, වයසට යාම දුකයි, අර ඇඟේ අමාරුව, හිතේ අමාරුව, ඒ ටික තමයි දුක කියලා හිතාගෙන අර සාමාන්‍ය සත්තුන්ට දැනෙන ප්‍රමාණයෙන් යැපිලා ඉන්න සිද්ධ වෙනවා. ඒ සත්තුන්ට දැනෙන ප්‍රමාණය කිය සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය පද්ධතිය තියෙන විඥානයේ තියෙන ඕනම සතෙකුට මිනිස්සෙක් වෙන්න ඕන නැහැ තිරිසන් සතෙකුට බව කය වේදනාව දැනෙනවා දුක් වේදනාව සිතට දැනෙන දෝමනස්ස වේදනාව දැනෙනවා එතකොට පිය විප්‍රයෝගය නිසා අප්‍රිය සංප්‍රයෝගය නිසා ඉච්ඡා විඝාතය නිසා මනසට ඇතිවන පීඩා ඊළඟට කටුක ආරම්භන ස්පර්ශ නිසා කයට ඇතිවන පීඩා ඒතර මේක මිනිස්සුන්ට විතරක් නෙමෙයි තිරිසන් සතාටත් දැනෙනවා. ඕක විතරනම් අපි දුක් හැටියට හඳුනාගන්නේ ලෙඩ වුණාම දුකයි, වයසට යනකොට දුකයි, එතකොට මැරෙනකොට දුකයි. මේ කායික මානසික පීඩා ටික විතරනම් හඳුනාගන්නේ <laughs> ඒ තනත්තා අර සාමාන්‍ය සතෙකුගේ ස්වභාවයමත්. මොකද තිරිසන් සතාටත් කාය පීඩා, චිත්ත පීඩා දෙකම දැනෙන නිසා. එතකොට අපි මේ දුක්ඛ සත්‍ය හැටියට අවබෝධ කරන්න වෑයම් කරන්නේ දුක්ඛ ආර්ය සත්‍ය. ආර්යයන් වහන්සේලා ප්‍රඥාවෙන් වටහාගත්තු කාරණා. එතකොට ඒවා නිකම් මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන සාමාන්‍ය දේවල් නෙමෙයි. ඒවා ප්‍රඥාවට ගෝචර වෙන. ප්‍රඥා නැමති ඉන්ද්‍රිය. ඒක අවදි කරන්න මේ සාමාන්‍ය මේ ඇස කන්නාස දිව කය සිත කියන ඉන්ද්‍රයන්ට මේවා ස්වභාවයෙන් ගෝචර වෙනවනේ. අපි මෙච්චර කාලයක් ලත වෙන්න දෙයක් නැහැ නේ නිවන් දකින්න. එහෙනම් අපිට වහා නිවන් දකින්න පුළුවන්. මේවා සියුම් නිසා, ගැඹුරු නිසා, නොයැටහෙන නිසා තමයි විද්‍යාව පහළ වෙන්නේ නැත්තේ. අවිද්‍යාවෙන් මොසපත්. ඉතින් මේ අවිද්‍යාව බිඳින්නට නම් අපි විද්‍යාව අවදි කරගන්නට නම් ඒ සූක්ෂම ධර්ම බෙද බෙදා විමස විමසා බලන්න පුහුණු වෙන්න ඕන. ඒ විදර්ශනාවට යන්න ඕන. ඉතින් ඒ විදර්ශනාවට යන්න ප්‍රායෝගිකව සති සම්පජඤ්ඤයෙන් පුහුණු වෙන්න ඕන. අනිත් පැත්තෙන් න්‍යායාත්මකව මේ කාරණා ගැන අහලා හිතලා තිබුණොත් අපිට ඒ කාර්යය වඩා පහසු වෙනවා. ඒ නිසායි අපි අමාරුවෙන් හරි මේ දේවල් තේරුම් ගත යුත්තේ. එතකොට තව ටිකක් නායක හඳුරු පැහැදිලි කරනවා ඒ ਵਿਚාරය පිළිබඳව. එහි අවසානයේට උන්වහන්සේ පැහැදිලි කරනවා සිත් අතුරෙන් ඇතම් සිතක විතර්ක ਵਿਚාර දෙකම ඇත්තේය. ඇතම් සිතක ਵਿਚාරය මුත් විතර්කය නැත. ඒ අර ද්විතීයි අධ්‍යාන සිත ගැනයි ඒ කියන්නේ. ඊළඟට ඇතම් සිතක විතර්ක ਵਿਚාර දෙකම නැත. සමහර සිත්වල විතර්ක ਵਿਚාර දෙකම නැහැ. ඒ තමයි අර පංච විඥානයන් හි. එතකොට සාමාන්‍ය ජනයාට ඇතිවන සිත් අතුරෙන් විතර්ක ਵਿਚාර දෙකම නැත්තේ පංච විඥානයන්හිය ඒවා ප්‍රසාදානුසාරයෙන් සිත උපදවන තැනටම පැමිණි අරමුණ ගැනීම වශයෙන් උපදනා සිත් බැවින් ඒවාට ඒවාට අරමුණට පැමිණීමේ ව්‍යාපාරයක් හෝ පැමිණි අරමුණේ හැසිරීමේ ව්‍යාපාරයක් හෝ උවමනා නැත. ඒතකොට දැන් මේකෙන් කියන්නේ ਵਿਚාරයක් නැහැ අර සිත්වල. ඒ කියන්නේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන ද්විපංච විඤ්ඤාණයන්හි විතර්කේ විතරක් නෙමෙයි ਵਿਚාරයත් ඒ වෙන්නේ මොකද විතර්ක ਵਿਚාර දෙකෙන් එකක්වත් අවශ්‍ය නැහැ ඒ අරමුණට ඒ ඒ පැමිණි අරමුණයි හඳුනා එනිසා බලෙන් හොයාගෙන ගිහිල්ලා ඒක අතපත ගාලා ස්පර්ශ කරලා හොයන්න ඕන ගතියක් එතන නැහැ. ඒ නිසා සිතට ඒ බඳු කෘත්‍යයක් කරන්න ඕන වෙන්නේ මේ ආපු එක මොකද්ද කියලා තේරුම් ගන්නටයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා සම්පටිච්චන සම්තිරණ වොත්තපනාදී වශයෙන් ආපු එක පිළි අරගෙන ඒ පිළිගත්තු එකත් එක්කලා සිත ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් අපි කතා කළා ඒ චිත්ත වීති වලට අපි තාම ආවේ නැහැ. නමුත් සමහර තැන්වල අපි කතා කළා දැන් ද්විපංච විඥාන ක්‍රියාත්මක වෙනකොට අර විදිහට සම්පටිච්චන සම්තිරණ වොත්තපන එහෙම ටිකක් තිබ්බට මනෝද්වාරික චිත්ත වීති ගැන කතා කරනකොට ඒ මොකක්වත් නැහැ. කෙලින්ම මනෝද්වාරවජන ඊළඟට ජවන. එතකොට අර පිළිගෙන විනිශ්චය ඒ මොකක්වත් අවශ්‍යතාවයක් නැහැ. ඒ මොකක්වත් අවශ්‍ය නැති නිසා තමයි එතන ඒ ඒ අවශ්‍ය නැති නිසා තමයි එතනදී අර විතරකයේ ਵਿਚාරයේ කාර්ය ඕන වෙන්නේ එහාට යන්න. හැබැයි දැන් අර පැමිණි අරමුණ ගැන බලනකොට එතන මේ ආපු එක පිළිගෙන ඒක ගැනයි විමසලා බලන්න. එතකොට එතනට ආයේ අමුතු විතරකයක්වත් ਵਿਚාරයක්වත් ඕන දැන් ආපු එක දිහායි බලන්න. හැබැයි මනෝද්වාරයෙන් වෙනම අපි හිතලා කල්පනා කරලා හොයලා ගන්නකොට අපිට සිද්ධ වෙනවා විතක්ක ਵਿਚාර වලින් ඒ අදාළ අරමුණ වෙත යොමු කරන්න සහ අරමුණෙහි හසුරුවන. ඉතින් ওই විදිහට මේ කාරණා එකවරක් ඇහුවට තේරෙන්නේ නැහැ. ඉතින් මෙතන ගොඩක් දෙනා ඉන්නවා අභිධර්ම ඉගෙන ගත්තු අය. ඒ අයට කොහෙත්ම ගැටලුවක් නැහැ මේ කරුණු වටහා ගන්න. අනිත් අයත් ටික ටික හරි මේ පොතපත පරිශීලනය කරමින්, දේශනා ශ්‍රවණය කරමින්, Taman සිහිනුවණින් ටිකෙන් ටික කල්පනා කරමින් මේ ධර්මවල තියෙන සියුම් වෙනස්කම් හඳුනා ගන්නට උත්සාහ කරන්න ඕන. අපි මීට පෙර ප්‍රඥාව ගැන කතා කරනකොට සිහිපත් කළා ප්‍රඥාවේ ලක්ෂණයක් තමයි සංස්කාර ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ හඳුනා ගන්නා ගතිය. එතකොට ඒ අනන්‍ය ලක්ෂණ හඳුනාගත්තොත් තමයි ඒක අන්‍ය ධර්මයන්ගෙන් වෙන්කොට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. අනන්‍ය ලක්ෂණ Tamanට ප්‍රකට වෙන්නේ නැත්තම්, පෙනෙන්නේ නැත්තම්, ඒතනත්තාට ධර්ම පටලැවෙනවා. එතකොට වංචක ධර්ම වලට රැවටෙනවා. ඒ අදාළ ධර්මය වෙන් කරගන්නට බෑ. ඉතින් ඒ නිසා ප්‍රඥාව අවදි කරන්නට ඕන ප්‍රඥාව අවදි කරලා ඒවා වටහා ගන්නට මේ වෙන්වෙන් වූ අනන්‍ය ලක්ෂණ පිළිබඳව ගැඹුරින් සිතන්න, සොයන්න, කල්පනා කරන්න, සාකච්ඡා කරන්න අවශ්‍යයි. හොඳයි එහෙමනම් අද අපි චෛතසික ධර්ම දෙකක් ගැන කතා කළා. එතකොට ඊළඟ සතියේ අපි ඊතුරු චෛතසික පිළිබඳව විමසා බලමු. එමනම් අද දවසේ ධර්ම දේශනාව මේ පමණකින් නිමා කරමින් අපේ සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.